ගාතාවන් අපේ පළමු ගාතාවේ සිට අටවෙනි ගාතාව දක්වා ධර්ම දේශනා අටක් දේශනා කරනු ලැබුවා ඊට පසුව සාකච්ඡාමය ධර්ම දේශනා තුනක් සිදු කළා සෝවාන් ඵලය, සකු르දාගාමි ඵලය, අනාගාමි ඵලය පිළිබඳව අරියත් ඵලය පිළිබඳවත් අපි සාකච්ඡා කළා. දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කර්ණීය මෙත්ත සූත්‍රයේ අවසාන ධර්ම සාකච්ඡාව. මේ සාකච්ඡාවේ පිළිඹු වන්නේ රාත් ආර්ය ශ්‍රාවකෙක් අරියත් බෝධියට සමවැදුනාම එයාගේ වැඩ නිමා කළාම එයා මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කොයි ආකාරයටද? එයා ජීවත් වෙන්නේ කොයි විදියටද? එයාගේ චරිත ස්වභාවය මොන ආකාරයටද? එයාගේ අවසානයේ සිදුවෙන්නේ මොන විදියටද කියන එක පිළිබඳව ගොඩාක් ගැඹුරු විද්‍යාත්මක කරුණු කාරණා අන්තර්ගත වෙච්ච සාකච්ඡාවක්. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවු කියලා නවවෙනි ගාතාවේ තථාගතයන් වහන්සේ සඳහන් කරනවා මේක තමයි අරියත් ඵලයට පත්වෙච්ච උත්මේ යම්කිසි ස්ථානයක නැවතිලා සිටියත් යම්කිසි ස්ථානයෙන් තවත් තැනකට යමින් සිටියත් එයා නිදමින් සිටියත් අඩනින්දෙන් සිටියත් එයා තුලින් සිල් කැඩෙන්නේ නැහැ. මේ මෛත්‍රිය වඩනවායි කියලා දාලා තියෙනවා. ඒතං සතින් අදිත්‍යය එයා 100න් චිත්තානුපස්සනාවෙන් සිටිනවා. බ්‍රහ්මමේතං විහාරං ඉදමාවු. එයා මේ ජීවිතේ ගත කරන පිළිවෙත ගැන තමයි මේ විස්තර කරන්නේ. එනනම් මේ ගාථා රත්නය තුල සිටින අවස්ථාවක් ගැනත් යමින් සිටින අවස්ථාවක් ගැනත් තථාගතයන් වහන්සේ සඳහන් කරනවා. ඇත්තටම මේක වාඩි වෙලා ඉන්න අවස්ථාවක් ගැනවත් ගමන් කරන ගමනක නිරත වෙච්ච අවස්ථාවක් ගැනවත් නෙමෙයි සඳහන් වෙන්නේ. මේකේ ලෝකෝත්තර පණිවිඩයක් මේකේ සඳහන් වෙන්නේ. අපේ ආයතන අය පිළිබඳ සිහියෙන් පවතිනකොට ඒකට කියනවා සිටිමින් කියලා. ආයතනවල තියෙන සිහිය චිත්තානුපස්සනාව මේ බඹයක් විතර උස තියෙන කයෙන් පිටතට ගිහිල්ලා වෙනත් නාමයක් රූපයක් එක්ක ගනුදෙනු කරනකොටත් එයාගෙන් සිල් කැඩෙන්නේ ඒක ඒක තමයි තිට්ටන් චරන් නිසින්නෝවා. තිට්ටන් කියලා කියන්නේ එයා මෙතන රැඳිලා ඉන්නවා නම් චරම් කියලා කියන්නේ ගමන් කරනවා නම් නිසින්නෝවා. එම ගමන් කරමින් සිටිනකොටත් එයාගෙන් සිල් කැඩෙන්න. එහෙනම් මේ අරියතාර්ය ශ්‍රාවකයා මේ ලෝකේ කවදාවත් ඉපදීමට හේතු හදාගන්න එයා භවගාමි ජීවිතයට අවශ්‍ය කිසිම දෙයක් කරගන්නේ නැහැ. එහෙනම් එයාගේ ආයතනවල පවතින ස්වභාවය යම්කිසි කෙනෙක් බැරි වෙලාවත් හිතනවා නම් මම rahat වෙලා ඉන්නේ මම අරියත් ඵලයට සමවැදිලා ඉන්න ආර්ය ශ්‍රාවකයෙක් කියලා හිතනවා නම් එයාට මේ 9 වෙනි ගාථාවේ රාතන් වහන්සේ ජීවත් වෙන ක්‍රමවේදය ගැන පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල 100 පවතිනකොට ලෝභ දේශ මොහ රාග එන්නේ නැතුව 100ෙන් පවතිනවා නම් මේ සිත කයෙන් බෑරව වෙනත් නාමයක් රූපයක් එක මනෝමය ස්වභාවයක් පව භෞතික ස්වභාවයක් එක්ක ගනුදෙනු කරනකොට එතන 100න් එයා ලෝභ දේශ මොහ රාග ඇති නොවි කටයුතු කරනවා නම් එයාට නිගමණයට එන්න පුළුවන් මගේ වැඩ නිමා වෙලා කියලා. ඒතන් සතින් අදිත්‍යය අන්න එයාගේ සතිය 100 පවතින්න ඕනේ. එහෙනම් අපගේ සිත මේ බඹයට සීමා වෙනකොටත් කර්ම ගොඩ නැගෙන්න බෑ. අපි කල්පනා කරනවා අද දාහනයක් ලැබුණේ පිණ්ඩපාත යන්න ඕනේ. පිණ්ඩපාත යන්නේ ආවල් ප්‍රදේශයට අන්න සිත ප්‍රදේශයට ගියේ නැද්ද? ගියා. ඇතම්ම ගානකට එයා පැත්තේ ගින් ඒ යන පාරවල් ඒ පැත්තේ තියෙන ගෙවල් ඒ මිනිස්සු මේ ඔක්කොම මෙනෙහි වෙනවා. හැබැයි අරයා හොඳට දෙයි දානේ මෙයා දෙන්නේ නැහැ. අතුරෙකුත් ඉන්නවා, මිතරෙකුත් ඉන්නවා කිව්වොත් දැන් द्वේෂය ඇති වෙලා නැද්ද? ලෝභය ඇති වෙලා නැද්ද? එහෙනම් මේ රාතන් වහන්සේලා සැතපීලා විවේකයෙන් ඉන්නකොට මේ බඹයට සීමා වෙච්ච සිත තුළ කිසිම මෝතක ලෝභ දේශ මෝහ රාග ඇති වෙන්නේ නැහැ. ඉපදීමට හේතුවක් කර්මයක් මොකවත් සැකසෙන්නේ නැහැ. උන්වහන්සේලා උදෑසන අවදි වෙලා අද පිණ්ඩපාත යන්න ඕනේ. ආවල් ප්‍රදේශයට මම වඩින්නේ කියලා එතනකොට අනේ හොඳ කැපකරු 10කයා ඉන්නවා. අපේ විසාකා මෞතුමිය ඉන්නවා. ගෙදර ළඟට ගින් ඉට ගන්න විතරයි ඕනේ අවශ්‍ය හැමදේම උපරිමය හම්බෙනවා කියලා හිතුවොත් දැන් මේකට කියන චෛතසිකය මොකද්ද? උපේක්ඛා සාගත සෝමනස්ස දිට්ඨි සම්ප්‍රයුක්ත ලෝභ සාගත සිතක් මේක. සෝමනස්ස සාගත දිට්ටි සංප්‍රයුක්ත ලෝභ සිතක් මේක. එහෙනම් මේම සයිතසිකයක් රාතේකට ඇති වෙන්න බෑ. ඇයි ලෝභ සිති ඇති වෙන්නේ බලාපොරොත්තු ඇති වෙන්නේ දෘෂ්ටිගත වෙන්නේ එහෙනම් මේම සිතවිල්ලක් අපට ඇති වෙනවා නම් අපි තාම වැඩ නිමා කරලා නැහැ. අපි අද මේ ප්‍රදේශයට පින්ඩපාත යනවා අනේ අපට අතුරෙකුත් ඉන්නවනේ. බුදුන් වඳින්නෙත් නෑ පන්සලට කිසිම වැඩකුත් නෑ මේ මිනිසුත් එක්ක අපට හරි අමාරු ගමන යන්න. දැන් ගෙයින් ගෙට යනකොට මේ මිනිස්යාගේ ගියත් අවු වෙනවා කියලා කැළඹුණාම අන්න ඇති වුණා ද්වේෂසාගත සිටිවිල්ල. එහෙනම් රාතේ තුලට මේ වගේ චෛතසික ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. ඇතුලේ නිර්මාණය වෙලා පිටත් වෙන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් අරියත් බෝධියට සමවැදිච්ච ඒ උතුමාණන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන ක්‍රමවේදය තමයි මේ නවවෙනි ගාථාව තුල තිට්ටං චරං නිසින්නෝවා කියන වචනය තුලින් දේශනා කරන්නේ. එහෙනම් අපි දන්නවා අනාගාමි ආර්ය ශ්‍රාවකයාත් තමන්ගේ බඹයක් විතර උස තියෙන මේ කයට සිත සීමා වෙනකොට ගොඩාක් චිත්තානුපස්සනාවෙන් වැඩ ඉන්නවා. ලෝභ දේශ මොහ රාග මොකවත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දුර බෑර නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට මේ අනාගාමි ශ්‍රාවකයාගේ චෛතසිකවල ලෝභ දේශමෝ ඇති වෙන්නේ ඒකට හේතුව එයාගේ සීය උපරිම තියෙනවා එයා අරියත් මාර්ගයේ යන කෙනෙක් අනාගාමි ඵලයේ ඉන්න කෙනෙක් එහෙනම් එයාට වැරදෙන්නේ අංශු මාත්‍රයකින් ඒ වැරද්ද හොයා ගන්න බැරි තරම් එහෙනම් මේ අනාගාමි උත්තමයා කල්පනා කරනවා මම සිටිනකොට වරදක් වෙන්නේ මේ සිත කයෙන් එළියටකින් කටයුතු කරනකොට වරදක් වෙන්නේ මම rahat වෙලා කියලා හිතෙනවා. එයා මුලා වෙනවා. සියුම් ලෙස එයා අවු වෙනවා. එතකොට තථාගතයන් වහන්සේ දෙවනි කාතාවෙන් කියනවා සයනෝමා යාවතස්ස විගතමිද්දෝ සයනය කරමින් ඉන්නකොට නිින්ද යමින් පවතිනකොටත් මේ ආකාර දෙකෙන්ම එයා 100න් ඉන්නවයි කියලා එහෙනම් සීනේකින් අපට ලෝභ දේශ මොහ ඇති වෙනවා නම් රාගය ඇති වෙනවා නම් කාටරි ගානවා බයිනවා වගේ මතක් වෙනවා නම් අපේ නින්දේදී අපට රාග සිතිවිල්ලක් ඇති වෙනවා නම් නින්දේදී අපට ලෝභකමක් ඇති වෙනවා නම් එකපාරට ඊනයක් පේනවා වැස්සක් වයින්නවා ඔක්කොම මුතු ලස්සන වටිනා පබළු මුතු වලින් වැස්සක් වයින්නවා වතුර එකතු කරගන්න බැරුව මුතු එකතු කරගන්න බැරුව බොහොම කැළඹිලා ගේ පුරවනවා මුතු වලින් පුරවලා දොරවා ගත්තා ඇඟිල්ලක්වත් තියන්න gedර හිඩ දැන් අපි එළියේ දූවිලි ගොඩේ නිදාගෙන ඉන්නවා ගේ මුතු වලට දීලා කුලියට ගේ අරයට බාර දීලා ගෙදර අයිතිකාරයා මිදුලේ ඉන්නවා ගෝවිලි ගොඩේ මේ වගේ ලස්සන ඊනයක් දකින දැන් මොකද්ද ලෝභය එහෙනම් මේ වගේ සැතපීලා ඉන්නකොට මේ නිින්ද ගිහිල්ලා තියෙනකොටත් එයාගේ සීය පවතිනවා. ලෝභ දේශ මොහ මොකවත් ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි නිින්ද යමින් පවතිනකොට එක එක ඒවා කල්පනා වෙන්න පුළුවන්. එක දවස ගැන කල්පනා වෙන්න පුළුවන්. අද දවසේ සිදුවීම් කල්පනා කරන්න පුළුවන්. පෙර මතකයන් අවදි වෙන්න පුළුවන්. ඒ අවදි වෙන සෑම චෛතසිකයක් තුලින්ම ලෝභ දේශ මොහ රාග මොකවත් ඇති වෙන්නේ නැහැ කියන එකයි තථාගතයන් වහන්සේ සඳහන් කරන්නේ. එහෙනම් මේ විස්තරය මේ ගාථාව තුළ ගැබ්වෙච්ච ලෝකෝත්තර පණිවිඩය තවත් ගැඹුරෙන් කල්පනා කරලා බලනකොට අපට පේනවා අපගේ ජීවිතය තුළ අපි මේ යන ලෝකෝත්තර මාර්ගය තුළ අනන්ත අප්‍රමාණව අසියෙන් අපි කටයුතු කරලා තියෙනවා සමහර දේවල් වැරදුනාම අපට හිතෙනවා අනේ පොඩ්ඩක් 100න් හිටියනම් මේක වැරදෙන්නේ සමහර අවස්ථාවලදී අපි දුක් වෙනවා අපරාධේ මම මේක කළේ අපරාධේ මම මේක කිව්වේ එයා කවුද එයා තාම රාත් වෙච්ච නැති කෙනෙක් සමහර විට මාර්ගඵල තියෙන්න පුළුවන් නමුත් අරියත් භාවයටපත් වෙලා නැහැ අරියත් උත්තමේ කවදාවත් දැන් මේ වැඩේ කරන්නේ නැහැ දැන් අපට මේ මේකක් හිතෙනවා එහෙනම් අපගේ ජීවිත තුළ අපි ගොඩාක් ලෝභ දේශ මොහ රාගත් එක්ක හිටියනම් හරියට උනාට පස්සේ මේ කර්මය පරිසම් දෙනවනේ. මේ tempatu අවදි වෙනවනේ. එතකොට මේක ඇති වෙලානේ. එහෙනම් ජීවිතය ආරක්ෂා කරගන්න යතුරුලෙන් ගිය ඒ රාතන් වහන්සේලා නැන්ද? බඩගිනි ඇති වෙලා වළඳ වළඳ පාර දිගේ පිණ්ඩපාත ගිය රාතන් වහන්සේලා නැද්ද? තමන් වෙනුවෙන් ඇදුවද මේ බිත්තරේ කියලා ඇව්වාම එහෙමයි කියලා කිව්වා මේක අයින් කරලා 99ම වළඳපෝ ඒ ආර්ය සංඝයා හිටියේ නැන්ද? එහෙනම් මොකද්ද මේ සිදුවීම් වලින් පිළිඹුවන්නේ කියලා බලනකොට මේ tempatuව තුළින් ඕනතරම් ලෝභ දේශ මොහ රාග මතුවෙන්න පුළුවන්. එහෙනම් දැන් රාතන් වහන්සේ තුල මේ ලෝභ දේශ මොහ රාග මොකවත් මතුවෙන්නේ නැහැ කියලා කියන්නේ කොහමද? මේක මතුවෙන්නේ නැති ක්‍රමේ හදන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මතුවෙන බව දැනගෙන 100ෙන් ඉඳීම. ඒක අවෝසි කර්ම වෙනවා. තවත් එකක් තමයි මේ මතුවෙන ලෝභය අලෝභය කිරීම, ద్వේෂය අද්වේෂය කිරීම, රාගය විරාගය කිරීම. අපි දන්නවා ලෝභයක් වෙනවා මොකද්ද ලෝභය මම කෙනෙකුගෙන් ගන්නවා ඒක ඒමම පටිසෝතගාමියෝ ඉතලා බලන්න එයා මට දන් දෙනවා මොකද්ද? එයා මට දන් දෙනවා. එයාට කුසල් කරන්න මං ඉඩ දෙනවා. දැන් ලෝභයක් තියෙනවද නැහැ? එයා මට දෙනවා මට ගොඩාක් සත්කාර ලැබෙනවා ගොඩාක් ලැබීම් ලැබෙනවා මම පෝසත් වෙනවා කියලා ඉතපු ගමන් මෙයා ලෝභයට අවු වෙනවා ආර්ය ශ්‍රාවකයා මේක පටිසෝතගාමීව ඊතන්න ගොඩාක් දක්ෂයි මම ගත්තොත් නේද මට ලෝභය ඇති වෙන්නේ එයා මට දෙනවා එයාට කුසල් කරගන්න අවස්ථාව මන් දෙනවා මේම හිතනකොට මම ගත්තද නෑ එයා මට දුන්නා දෙකම එකයි නමුත් චේතනාවට අනුව කර්මය ඇති වෙන නිසා පටිසෝතගාමි චින්තනය දාපු ගමන් අර කර්මය වෙනස් වුණා එහෙනම් මේ විදියට මේ ආර්ය ශ්‍රාවකයාට පුළුවන් ඕනම වෙලාවක මේ කර්මය ඕන විදියට වෙනස් කරන්න එයා සිතවිල්ල වෙනස් වෙනකොට කර්ම ආ කර්ම ඵලය ආත්පසින්ම වෙනස් වෙනවා කල්පනා කරලා බලන්න නිින්ද යමින් සිටියේදී මොකද්ද මේ නිින්ද ගියාද නැහැ නිදාගන්න ආරම්භ වුණාද නැහැ යමින් සිටියේදී එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරන සයානෝවා යාවතස්ස විගත මිද්දෝ මොකද්ද මේ ගාථාව තුළ තියෙන ගැඹුරු විද්‍යාව කියලා බලනකොට භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ කිසිම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරන්න බැරි රාතන් වහන්සේලා විතරක් ප්‍රත්‍යක්ෂ කරන ධර්මයක් අර 500ක් ස්වාමින් වහන්සේලාට දේශනා කරනවා. මේ චෛතසිකය Tamange කයෙන් බෑරව තවත් නාම රූපයක් එක්ක සම්බන්ධ වෙන්න යමින් සිටියේදී අතරමඟ ලෝභ දේශ මොහ ඇති වෙන්න පුළුවන්. දැන් බලන්න අපි ප්‍රායෝගිකව ගමනක් යනවා. අපි කියමු කිලෝමීටර 10ක එහා පැත්තේ තියෙන ගමකට යනවයි කියලා. කිලෝමීටර දෙකක් යනකොට වැවක් වෙනුනාම අනේ ලස්සන වැව නිල්මානෙල් මල් කියලා ලෝභ ඇදෙන්නේ නැද්ද? ඇදෙනවා. මිනිස්සෙක් යනවා බීලා පාර පුරා විදිනවා. තරහා යන බලන්නකො මාදවල් මේ බීබද්දාගේ ඇසිරීම द्वේෂය ඇති වුන් නැද්ද? ඇති වුණා. ළමයෙක් යනවා එයාට වත්කම් මොකවත් නැහැ හරි දුප්පත්. බොහොම පුංචි රෙදි කෑල්ලක් ඇඳගෙන යනවා. දැන් ඒ දුප්පත්කම පෙනුන්නේ නැහැ. රාගයක් ඇති වුණා. දැන් මොකද්ද මෙතන වෙලා තියෙන ප්‍රශ්නය මේ සිත මේ කයෙන් බෑරව එළියට යනකොට අතරමඟ ඕන තරම් ලෝභ දේශ මොහ රාග ඇති වෙන්න පුළුවන් ඇතිවීමට අවස්ථාව තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කය තුල සිත තියෙන කොටත් නින්දෙදී තියෙන කොට නින්ද යමින් එනම් මේ සිත දුර බෑරව යමින් තියෙන කොටවත් ඒ ගිහිල්ලා අවසන් වුණාට පස්සෙත් නිින්ද ගියාට පස්සෙත් ආරම්භ වෙනකොට මේකේ ඉපදීමට හේතු නැහැ. භවයට මොකක්වත් හේතුවක් අදාගෙන නැහැ. එහෙනම් මේක තමයි රාතන් වහන්සේ මේ ලෝකේ කල්පනා කරන ස්වභාවය, මේ ලෝකේ දිහා බලන ස්වභාවය, ශ්‍රවණය කරන ස්වභාවය, ඇසිරෙන ස්වභාවය. දැන් අපට සිතවිල්ලක් එනවා මේ දරුවා කරපු දේ වැරදි අවවාදයක් දෙන්න ඕනේ. ඒ අවවාදය දෙන්න ඕනේ කියන චෛතසිකය ඇතුලෙන් ඇති වෙලා දැන් වචන නිර්මාණය වෙන්න යනකොට තවත් එකක් මගින් ඇති වෙනවා. සිතවිල්ල ඇති වුණා වචනේ නිර්මාණය වෙන්න කලින් මැදින් එකක් ඇති වෙලා කියනවා මෙයා එටානින්ද අපට බෝධි ප්‍රාකාරයට 5000ක් දෙනවා කිව්වා ආවාදයේ දුන්නා තමනාප වෙන්න පුළුවන් 5000 අතුරුදාන් වෙන්න පුළුවන් කියපු ගමන් ටක් ගාලා අර වචන ටික එහෙම වෙනස් කරලා කියනවා පුතා ගොඩාක් හොඳයි හරි ලස්සනයි පුතාගේ වචනේම හැබැයි පුතා මීට වඩා ටිකක් සංවරව කතා කරන්න. එතකොට පුතා තවත් ලස්සනයි කියලා අර පණ්ඩා රැකගන්න පුළුවන් විදියට කිසියම් පණ්ඩාට පළුන්දක් නොවන විදියට වචන කිව්වාම දැන් මොකද වෙලා තියෙන්නේ? අන්නා සයනෝවා යාවතස්ස විගතමිද්දෝ කියන වචනයට අනුව ඇති වුණා චෛතසිකයා ඒ චෛතසිකයේ ප්‍රතිඵලයේ එන්න කලින් මග වෙනස් වුණා ලෝභය එයා ආක්‍රමණය කරගත්තා ලෝභ මායя ආරුඩ වුණා මගින් මේ වගේ අත්දැකීම් අපගේ ජීවිතවල අපේ චෛතසිකවල ඕනතරම් තියෙනවා. ඉතේ තරහා තියෙනවා, ඉනාවෙවි කතා කරනවා. බලන්න මේ ළමයාගේ චරිත ගුණාංග වසුපැටියෙක් වාගේ අහිංසකයි. වසුපැටියත් මේ ලෝකයේ ගවයෙක්, එයාත් අරකෙක්. එහෙනම් මේ මොනවද කියන්නේ? ගවයෙක් වාගේ මිනිස්සෙක් කිසිම මොලයක් නැහැ කියන එක කොහොමද කියන්නේ? වසුපැටියෙක් වාගේ අරි අහිංසක දරුවෙක්. මේ තරහා එයා ප්‍රකාශ කරන ක්‍රමවේදය නින්දාව අගෞරවය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන උපක්‍රමය එහෙනම් මේ වගේ අපේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලින් චේතනා ඇති වෙලා කර්ම ඇති වෙලා එළියට යනකොට ඒ කර්මය නිර්මාණය වෙන්න කලින් මගින් ලෝභ දේශ මොහ රාග ආක්‍රමණය කරනවා මගින් සිල් කැඩෙනවා. අපට හිතෙනවා මේ දරුවට අවවාද කරන්න ඕනේ ඒක ලෝකෝත්තර සිටිවිල්ලක්. ලෝක සත්‍යය අපායෙන් ගලව ගන්න එක තමයි ශ්‍රමණයාගේ යුතුයකම් වගකීම් බලන්න ලෝකෝත්තර ධර්ම කාරණාව පාලවනා අර වාසිය කියලා ඉතනකොට මේ ප්‍රතිඵලයේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට ගියා. එන රාතන් වහන්සේ නම කවදාවත් එහෙම කියන්නේ අපි දකිනවා තථාගතයන් වහන්සේ අපගේ ජීවිත තුළට හොඳ ආදර්ශයක් දුන්නා. එහෙනම් පළවෙනි රාතන් වහන්සේ වෙන තථාගත සම්මා සම්බුද්ධ ඒ අරියත් උත්තමයන්න් වහන්සේ කොසල් රජුලන්ට කියන අයින් වෙන්න මට යන්න තියෙනවා. අනේ භාග්‍යතුන් වහන්සේ වඩින්න එපා. ඔබ වහන්සේ වැඩ ඉන්න. අපෝපත්තානක නෑ මට වැඩ තියෙනවා අයින් වෙන්න යන්න ඕනේ. එහෙනම් මොකද්ද මේ උන්වහන්සේ හිතෙන දේ එහෙමම කියනවා රජිරුවකට ඕම කියලා බෑ. අපෝපත්තාන ලැබෙන්නේ නෑ. දානමාන වල අඩුපාඩු තිබුණොත් උදව්වක් ගන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් මේම කල්පනා කරන්නේ හිතන දේ ඒ ඉතන විදියටම එහෙනම් මේ චෛතසිකය ඇති වෙන්නේ මොනවද තරංගය ඒක ඇත්ත ඇත්ත සැටියෙන්ම කියනවා වෙනස් කරන්නේ විසාකාව දුවගෙන ඇවිල්ලා කියනවා අනේ තථාගතයන් වහන්සේ වඩින්න එපා නෑ මට වඩින්න ඕනේ අයින් වෙන්න අනේ පිටිසිටුතුමා පැල්ල වැඳලා নমස්කාර කරලා කන්නලව් කරනවා භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න ඒත් භාග්‍යතුන් වහන්සේ වඩිනවා එහෙනම් උන්වහන්සේගේ ආදර්ශමත් ඒ චරිත ලක්ෂණ වලින් අපට පේනවා මේ ලෝකයේ ඒ අරියත් ඵලයටපත් වෙච්ච ඒ උත්තමයන් වහන්සේලා සම්මා සම්බුදු පියාණන් වහන්සේලා සිතේ එකක් කටේ එකක් කතා කරන්නේ සිතේ එකක් පියාගෙන ඇයෙන් තව විදියකට බලන්නේ සිතේ එකක් පියාගෙන කයෙන් තව විදිහකට ඇසිරෙන්න දෙකම එකයි. එහෙනම් ඒ උත්තමයන් වහන්සේලා මේ ලෝකයේ ජීවත් වෙන ක්‍රමවේදය පිළිබඳව තමයි මේ 9 වෙනි ගාථාවේ දේශනා කරන්නේ. එහෙනම් යම්කිසි කෙනෙක් මේ ආකාරයෙන් ජීවත් වෙනවා නම් එයාගේ චර්යාවල් මේ විදියට මේ 9 වෙනි ගාථාවට අන්තර්ගත නම් ඒකාන්ත වශයෙන්ම එයා වැඩනිමා කරපු උත්තමෙක් බවටත් ආර්ය ශ්‍රාවක තුල එයා වැඩ කෙරවල කරපු විමුක්තියටපත් වෙච්ච කෙනෙක් ඇටියට අපට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් රාතන් වහන්සේ නමක් අපි තේරුම් ගන්නේ මේ විදියටයි. රාසින්වත් පව් වෙන්නේ නැත්තේ මේ විදියටයි. එහෙනම් වචනේ බොහොම ලස්සනයි. සිත තුල කොඳුරනවා, තරහා යනවා. චර්යාව බොහොම තැම්පත්. අඩි 3කට වඩා බලන්නේ මල්ලුඩින් ඇවිදිනකොට මල් තර වෙන්න මල් පොඩි වෙන්න වතුර උඩ හැලිද්දාත් අඩිපාර හිටින්න ඒ තරම් සාන්ත දාන්තයි. තප්පරයට රාගසිතවිලි ලක්ෂයක් විතර ඉපදෙනවා. දැන් මේ චරිතයේ ඇති ඵලය මොකද්ද? මේ සාන්තියෙන් කතා කරන මේ මු르දු වචනවල ඇති ප්‍රයෝජනය මොකද්ද? මොකවත් නැහැ. තථාගතයන් වහන්සේ මේ නවවෙනි ගාථාව තුළින් අපට දේශනා කරන්නේ මේ අරියත් ඵලයටපත් වෙච්ච උත්මේ රඟපාන්න. එයා නළුවෙක් නෙමෙයි. එයා නළු නිලියන්ගේ වැඩ කරන්න යන්නේ ඇත්ත ඇත්ත සැටි දැනගෙන හැත්ත විදියට උන්වහන්සේ ජීවත් වෙනවා. පරම සත්‍යයට උපමාවක් උදාහරණයක් වශයෙන් උන්වහන්සේ මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනවා කිසිම රඟපෑමක් නැහැ. ඊතුනද උන්වහන්සේක කියලා දානවා. ඇසිරෙන්න ිතුනද ඒ විදියටම ඇසිරෙනවා. යන්න ිතුනද නැකිට්ටා ගියා. ආයි කිසිම කෙනෙකුගෙන් කන්නලාව කරලා මං ගියාට කමක් නැද්ද? මං ගියාම ඕගොල්ලෝ අමනාප වෙනවද? ආපහු ආවම බාර ගන්න නැති වෙයිද මේ වගේ බොළඳ කතා මොකවත් නැහැ. යන්න ිතුනා මේගොල්ලෝ යනවා. ඉන්න ිතුනාම ඉන්නවා. එහෙනම් ආලවක යකා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට යන්න කියනවා. භාග්‍යතුන් වහන්සේ වඩිනවා. එන්න කියනවා නැවත භාග්‍යතුන් වහන්සේ වඩිනවා. නැවත යන්න කියනවා නැවත වඩිනවා. එන්න කියනවා නැවත වඩිනවා. යන්න කියනවා බෑ දැන් මට යන්න සිතවිල්ල පාළෝනේ නෑ. ඉන්න සිතවිල්ල පාළෝනා ඒ නිසා යන්න නෑ කියලා කියනවා. ආලවක යකා කම්පණයටපත් වෙනවා. මොකද්ද මේ කියපු දේ? ඉන්න හිතුණා ඒ නිසා ඉන්නවා යන්න හිතුන්නේ ඒ නිසා මං යන්නේ කියලා කියනවා එහෙනම් මේ අරියත් බෝධියට සමවැදිච්ච වැඩනිමා කරපු අයගේ චරිත ලක්ෂණ මේ ආකාරයෙන් විය යුතුයි. උන්වහන්සේලා මේ විදිහටයි මේ ලෝකේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන්නේ. එහෙනම් මේ නවවෙනි ගාථාව තුළින් පේන්නේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන ක්‍රමානුකූලව තමන්ගේ අඩුපාඩු හදාගෙන ಗುಣධර්ම වඩලා තමන්ගේ ජීවිතය සම්පූර්ණ කරගෙන අරියත් බෝධිය නිමා වුණාට පස්සේ පිරිණිවන් පානකම් උන්වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන ආකාරය උන්වහන්සේගේ චරිත ලක්ෂණය ගැන තමයි මේ නවවෙනි ගාථාව තුළින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. බලන්න මේ ගාථාව තුළ තියෙන විශේෂත්වය මේ ගාථාව තුළ තථාගතයන් වහන්සේ ස්වභාව දෙකක් ගැන සාකච්ඡා කරනවා. එකක් තමයි පටවි ස්වභාවයත් මානසික ස්වභාවයත්. එහෙනම් අපි පටවියෙන් සංවර වුණාට වැඩක් නැහැ. මානසිකත්වයේ අවුල් තිනවා නම් එයා තාම භවයේ යනවා. එහෙනම් පටවි ස්වභාවයත් ඇදිලා මානසික ස්වභාවයත් ඇදිලා ඒ උත්තරමයා මේ ලෝකයේ ජීවත් වෙන ක්‍රමවේදය පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. නැවත භාග්‍යවතුන් වහන්සේ එයාගේ නිමාව ගැන සාකච්ඡා කරනවා දාවෙනි ගාතාව තුලින්. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නයි ජාතු ගබ්බ සෙය්‍යම් පුනරේතිති මොකද්ද මේ දිට්ඨිංච කියලා කියන්නේ උන්වහන්සේලා කවදාවත් දුස්තිගත වෙන්නේ නැහැ දැන් අපට ප්‍රශ්නයක් වෙනවා එතකොට සම්මා දෘෂ්ටියට මොකද්ද වෙන්නේ ඒ දෘෂ්ටියක් නේ එහෙනම් මොකද්ද දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා කියන්නේ කිසිම දෘෂ්ටියකට ගත වෙන්නේ නැහැ කියනකොට මෙතන සම්මා දෘෂ්ටිගත වෙන්නේත් නැහැ. මිත්‍යා දෘෂ්ටිගත වෙන්නේත් නැහැ. ඒ කියන්නේ දෘෂ්ටියක් නැහැ. එහෙනම් වැඩ නිමා වුණාට පස්සේ ඔරුව හතරිනවා. අබල හතරිනවා. ආයි වතුර මත පාවෙන්නේ නැහැ, සෙලවෙන්නේ නැහැ, අවදානමක් නැහැ. ඈතර වුණා. විමුක්තියටපත් වුණා. එහෙනම් උන්වහන්සේලා දන්නවා මේ මිත්‍යා දෘෂ්ටිවල ලෝභ දේශ මොහ රාග ඇති වෙනවා. ජීවිත කාලෙම දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් තමන් මේ දුක් විඳින ජීවිතෙන් නිදහස් වෙන්න සම්මා දෘෂ්ටියට සමවැදිලා මිත්‍යා දෘෂ්ටිය නිරෝධගාමිනී කරගන්නවා. එහෙනම් මේ සම්මා දෘෂ්ටියක් දැන් ප්‍රශ්නයක් සම්මා දෘෂ්ටිය තුළ ඉන්න බව චිත්තානුපස්සනාව වැඩුවාම 100න් හිටියාම සම්මා දෘෂ්ටිය තුරදාම් වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා 500ක් නමකට සම්මා දෘෂ්ටියේ ඉන්න බව දැනගෙන හිටියාම එයා සම්මා දෘෂ්ටිගත වෙලා සම්මා දෘෂ්ටිය තුල චිත්තානුපස්සනාවෙන් සීය වඩනකොට සම්මා දෘෂ්ටිය අතුරුදාන් වෙලා එයා මධ්‍යම ප්‍රතිපදාවට එනවා. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ අත්තකල මතාන යෝගය දුක ඇති වෙන දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය කියලා කියන්නේ කුසල් අන්තය කාමසුකල්ලිකාන යෝගය අපට සුඛය පැමිණෙන අන්තය එහෙනම් සුඛාන්තය දුකාන්තය දෙකම අත්හැරිලා චිත්තානුපස්සනාව කරනකොටගෙන 100න් එයා මධ්‍යම ප්‍රතිපදාවට එනවා එයා තුල මිත්‍යා දෘෂ්ටිත් නැහැ. සම්මා දෘෂ්ටිත් නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා එයා කිසිම දෘෂ්ටියකට ගත වෙන්නේ දෘෂ්ටියක් නැහැ කියන දෘෂ්ටියත් එයා තුල නැහැ. හේතුව ඒක එයා ඊතුව තමයි දෘෂ්ටි ඇති වෙන්නේ. එයා හැම තප්පරයක් ගානේ චිත්තානුපස්සනාවෙන් ඉන්න නිසා ඒ සිය නොනවති නොකඩී එයා පොන්න දිගටම පවත්වාගෙන යන නිසා එයා තුළ දෘෂ්ටියක් නැහැ කියන දෘෂ්ටි ඇති වෙන්නෙත් නැහැ. සම්මා දෘෂ්ටි අටගන්නෙත් නැහැ. මිත්‍යා දෘෂ්ටි කිසිසේත්ම අටගන්නේ මේක තමයි මේ රාතා නිමා වෙන ක්‍රමවේදය. එයාගේ මේ අරියත් භවයේ භවය පිරිණිවෙන ක්‍රමවේදය කියලා තථාගතයන් වහන්සේ සඳහන් කරනවා. නැවත බලන්න නාති මඤ්ඤේත කච්චතිනම් කංචි ව්‍යාරෝසනා පටිග නෑ දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය ගේදං නයිජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති මෙයා කාම ලෝකයේ තුල නැවත කවදාවත් උත්පත්තියක් ලබන්නේ අපි දන්නවා ඉපදෙන්න පුළුවන් ක්‍රමවේද අතරක් තියෙනවා මේ ක්‍රමවේද අතර තමයි පඨවි ක්‍රමවේදය තුලින් ඉපදීමක් තියෙනවා. ආපෝ ක්‍රමවේදය තුලින් වායෝ ක්‍රමවේදය තුලින් තේජෝ ක්‍රමවේදය තුලින් උත්පත්ති හතරක් තියෙන බව මේ ගාථාවට අදාළ ධර්මදේශනාවේදී අපි සාකච්ඡා කළා. එහෙනම් මෙතනදී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ අරියත් ඵලයට සමවැදිච්ච මේ උත්තමයන්න් වහන්සේ කිසිම දෘෂ්ටියකට සමවදින්නේ නැහැ. එයා දෘෂ්ටි විරහිත වෙලා කිසිම ඉපදීමට හේතුවක් අටගන්න එයා උත්පත්තියකට ඉමිකම් කියන කිසිම දෙයක් කරන්නේ නයිජාතු ගබ්බසෙයන් පුනරේතිති එහෙනම් මේ ગાථා රත්ණයට අනුව අපට පෑදිලිව පේනවා මේ ලෝකේ ඒ අරියත් උත්තමයන්න් වහන්සේ ජීවත් වෙන ආකාරය උන්වහන්සේලා මේ ලෝකේ ජීවත් වෙන ක්‍රමවේදය එහෙනම් අපගේ ජීවිත තුළ අපි මේ සතරමා භූත තුල උප්පත්තියට හේතු කරනවා නම් මොකද්ද මේ නයිජාතු ගබ්බසෙයන් පුනරේ සිටීති කියන මේ ගබ්බ කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි කාම කියන අර්ථය. ගබ්බේ කියලා කියන්නේ කාමය. එහෙනම් මේ කාම ලෝකයේ නැවත කවදාවත් උපදින්නේ නැහැ. කාම ලෝකයේ මොනවද තියෙන්නේ? ලෝභ කාමය, ද්වේෂ කාමය, මෝහ කාමය රාග කාමය එහෙනම් ඇස කන දිව නාසය සම සිත කියන මේ ආයතන අය තුලින්ම අපට මේ කාමය විඳින්න පුළුවන් ඇසෙන් ලස්සන දේවල් විඳිනවා අන්නා දර්ශන කාමයේ තුල යන් නැවත ඉපදෙනවා සද්දේ තුලින් යා සන්තෝෂ වෙනවා බලන්න ශබ්ද කාමයේ මීරිය තුලින් යා නැවත ඉපදෙනවා රස කාමයට අවු වෙනවා රස විඳිනවා රස කාමයේ තුලින් නැවත එයා ඉපදෙනවා නාසයේ කියන ගන්ධ කාමය විඳිනවා ඒ නාසයේ තියෙන කාමයේ තුලින් නැවත ඉපදෙනවා පස්ස කියන මේ ස්පර්ශ කාමයේ විඳිනවා ඒ තුලින් නැවත එයා ඉපදෙනවා චේතනාවලින් කර්ම අදා ගන්නවා චේතනාවලින් එයා කාමයේ විඳිනවා ප්‍රාණාතිපාතා කරන ඇටි, කාමසේවනය කරන ඇටි, හොරකම් කරන ඇටි, මත්පැන් බොන ඇටි මෙයා කල්පනා කරනවා. බීපද්දෙක් බොණ්ඩ කලින් සිතින් බොනවා. පස්සේ කටින් බොන්නේ. ඔරා සිතින් හොරකම් කරලා තමයි කයෙන් හොරකම් කරන්නේ. කාමයේ වරදවා ඇසිරෙන කෙනා ඉස්සෙල්ලාම සිතින් වරදවා ඇසිරලා තමයි කයෙන් ඇසිරෙන්නේ. එහෙනම් මේ ආයතන අයතුලින්ම කාම අයක් තියෙනවා. මේ කිසිම කාම කාමයක් තුලින් එයා උත්පත්තියක් ලබන්නේ ඉපදීමට හේතුවක් ලබන්නේ දුකකට ඉනිකමක් කියන්නේ නැයි ජාතු ගබ්බසෙයම් පුනරේතිති එහෙනම් මේ ධර්මය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ රාත් වුණාට පස්සේ මේ ලෝකේ ඉන්නේ නැටි. අපි දන්නවා මේ ගාථාව දේශනා කරන්නට අරමුණු කළේ 500ක් ස්වාමින් වහන්සේලා හිමාලයෙන් ඇවිලිලා භාග්‍යතුන් වහන්සේගෙන් කමඨාන් ඉල්ලුවාම නැවත තපෝවනයට පිටත් කරලා යවන්නට දීපු කමඨාන් දේශනාවක්. එහෙනම් මේ කමඨාන් දේශනාව පියවරෙන් පියවරට සෝවාන් වෙලා සකු르දාගාමි වෙලා අනාගාමි වෙලා අරියත් වෙනකම්ම කමඨාන් සේරම උන්වහන්සේ ගාථානුසාරයෙන් දේශනා කරලා රාත් වෙච්ච උත්තමයා මේ ලෝකේ ඉන්නේ කොහමද රාත් උනාද නැද්ද කියලා කොහමද දන්නේ උන්වහන්සේ මිනුම් දණ්ඩක් දෙනවා වැඩ නිමා වෙලාද නැද්ද කියලා දන්නේ නැතුව කැළඹෙන අවස්ථා ඇති වැඩ නිමා වෙන්න කලින් වැඩ නිමා වුණායි කියලා ලෝකයක් අදාගෙන මුලා වෙන්න පුළුවන් මම රාත් නෑ ඒත් රාත් කියලා ඉතාගෙන කිසිම අඩුවක් පාඩුවක් හොයන්න නැතුව හදන්න නැතුව මම්මුලා වෙලා අපායට යන්න පුළුවන් නැති ගුණයක් කියලා ප්‍රත්‍ය ලැබය ලබලා මේ ලෝකයේ নানা ප්‍රකාර බවල දුක් විඳින්න හේතු අදා ගන්න පුළුවන් නැති ගුණ ධර්ම කියලා සාසනෙන් අයින් වෙන්න පරාජිකා ඇති කරගන්න පුළුවන් එහෙනම් Taman පත්වෙච්ච తত্ত্বය මොකද්ද කියන එක දැනගන්න තථාගතයන් වහන්සේ අනුකම්පා කරලා මිනුම් දණ්ඩකුත් දෙනවා. සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් උනාද මේ මිනුම් දණ්ඩෙන් පරීක්ෂා කරලා බලන්න මේ කියන කරුණු ටික Taman තුල තියෙනවද අවංකවම කල්පනා කරලා බලන්න හරියටම මේ ගුණාංග අනුව Tamanගේ සිත පවතිනවද කියලා එහෙම වුණොත් රාතන් වහන්සේලා ඉදිරියේ විහාරස්ථානයේ තුල සීමා මාලකයේ තුල වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඉදිරියේ තමන් රාතෙක් කියලා ප්‍රකාශ කරන්න පුළුවන් ඇවත් වෙන්නේ නැහැ. එහෙනම් තමන් රාතෙක්ද නැද්ද? රාත් ඵලයට අඩුවෙන් තවත් ඵලයක තමන් ඉන්නවද? තවත් නිමා කරන්න වැඩ තියනවද? මේ හැම දෙයක්ම දැනගන්නට තමන්ව තමන් විසින් තෝරා බේරා අවබෝධ කරගන්නට තථාගතයන් වහන්සේ දේශනා කරන මිනුම් දණ්ඩක් තමයි මේ කරණීය මෙත්ත සූත්‍රය තුල පවතින 9 වෙනි ගාතාවයි 10 වෙනි ගාතාවයි එහෙනම් අපේ ජීවිතවල අපි රාත්පලයටපත් උනාද නැද්ද කියලා අපට සැක එන්න පුළුවන් මම රාතෙක් කියලා මම හිතාගෙන ඉන්න පුළුවන් මම ආවල් ඵලයක ඉන්නවයි කියලා හිතාගෙන ඉන්න පුළුවන් අන්න අපට ඇති වෙන ප්‍රශ්නය පරාජිකා වෙනවා නැති ධර්ම කියලා. ඒ විතරක් නෙමෙයි මේ මුලාවෙන් කවදාවත් ගලවන්න බෑ. අපට පීඩ වෙන්න කෙනෙක් නැහැ. අතරමං වෙච්ච ලෝකයක අපි අතරමං වෙච්ච දරුවෙක් බවට පත් වෙනවා. එහෙනම් අපේ විමුක්තිය අපි විසින් සකස ගන්න අන්න බලන්න පළවෙනි ගාථාවේ තියෙන ಗುಣධර්ම ටික වඩලා ඒ සුදුසුකම් ටික වඩලා එයා පළවෙනි පියවරට පය තියෙනවා සෝවාන් ඵලයට අන්න සෝවාන් ඵලයේ තියෙන ಗುಣධර්ම පරිපූර්ණද කියලා චෙක් කරලා බලනකොට ඒ පරීක්ෂාවට ගෝචර වෙනවා මේ කියන කරුණු හැම එකක්ම මන් තුළ පවතිනවා ඒවා ක්‍රියාත්මකයි එහෙනම් මම පළවෙනි ඵලයටපත් වෙලා එයා විසින් මේ ගාථාවෙන් එයාව මැනගන්නවා එහෙනම් තුන්වෙනි හතරවෙනි ගාතාව කියලා කියනකොට ඒ ගාතාව තුළින් එයා ඇතිවෙච්ච ඵලය මොකද්ද කියලා එයා විසින් මනගන්න පුළුවන්. ඒ ಗುಣධර්ම එයා තුළ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා ඒ ಗುಣධර්ම අනුව එයාගේ ජීවිතය පවතිනවා ඒ ඵලය එයා තුළ පවතිනවා. හතරවෙනි පස්වෙනි ඵලය ගත්තාම ඒ ಗುಣධර්ම එයා තුළ පවතිනවා නම් ඒ ಗುಣධර්ම වලට අනුව එයාගේ ජීවිතය එයාට ස්ථීර වශයෙන්ම පවතින බව ප්‍රත්‍යක්ෂ නම් එයා අනාගාමි වුණාට කිසිම සැකයක් නැහැ. එයා විසින් එයාට මැනගන්න පුළුවන් මම අනාගාමිද නැද්ද කියන එක. අත්වෙනි ගාතාවයි අටවෙනි ගාතාවයි අරියත් මාර්ගයේ අරියත් ඵලය එහෙනම් මේ ගාතාවල තියෙන ಗುಣධර්ම Taman තුල තියෙනවා නම් Taman මේ විදියටම ජීවත් වෙනවා නම් මගේ වැඩ නිමා වෙලා මේ ආකාරයේ தත්වයක් ස්වභාවයක් මන් තුල පවතිනවායි කියලා ප්‍රත්‍යක්ෂ වුණා නම් සැකේ දුරු කරගන්න Tamanගේ වැඩ නිමා වෙලා එහෙම උනාට පස්සේ බැරි වෙලාවත් රාගයක් ద్వේෂයක් ලෝභයක් සියුම් ලෙස එබිලා බලලා යනවා නම් අන්න දෝෂයක් තියෙනවා. දැන් මේක ඔප්පු කරන්න විදියක් නැහැ. මේක මැනගන්න විදියක් නැහැ. රාත් වෙලාද නැත්නම් අනාගාමි ඵලයේ රාත් මාර්ගයේද තාම ඉන්නේ. අටවෙනි ගාථාවට අද අදාළ දේවල් පරිපූර්ණ වෙලාද නැද්ද ඔයන්න විදියක් නැහැ. ඒ නිසා තවත් මිනුම් දණ්ඩක් අමතරව තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ නවවෙනි ගාථාව තුලින් එහෙනම් මේ දාවෙනි ගාතාව නවවෙනි ගාතාව තුළින් නැවත පරිපූර්ණ පරීක්ෂණයකට අපේ විඥානයේ වාදිනය කරලා අපි කියනවා සම්පූර්ණ කාය පරීක්ෂණ තියෙන වෛද්‍ය විද්‍යාවේ ඉස මුදුනේ ඉඳලා යටිපතුල වෙනකම්ම ස්කෑන් කරලා নানা ප්‍රකාර වාර්තා හදලා ඔක්කොම චෙක් කරලා බලලා ඒගොල්ලෝ කියනවා කිසිම ලෙඩක් නැහැ. එහෙම නැත්නම් අසුවල් අසුවල් ලෙඩ රෝග නිදාංගත වෙලා තියෙනවා කියලා. එහෙනම් මේ විදියට මේ පළවලට අදාළ ಗುಣධර්ම වඩලා ඉවරුණාට පස්සේ ඒකාන්ත වශයෙන්ම මේවා වැඩිලාද නිශ්චිත වශයෙන්ම මේ හැම ಗುಣධර්මයක්ම පරිපූර්ණ වෙලාද කියලා නවවෙනි දහවෙනි ගාථාව තුළින් අපට අන්තිම ਸਰවාංග පරීක්ෂණය කරලා බලන්න පුළුවන්. එහෙනම් කිසිම ආයතනයක් තුළින් කාමයක් විඳින්න නැත්නම් කාම ලෝකයේ උත්පත්තියක් ලබන්න නැත්නම් කාම සේවනයේ අදාළ ඒ ගන්ධයක් ස්පර්ශයක් ශබ්දයක් චේතනාවක් රසයක් දැනෙන්නේ නැත්නම් අන්න ඒකාන්ත වශයෙන්ම එයා වැඩ නිමා කරලා එහෙනම් මේ 9 වෙනි ගාතාව 10 වෙනි ගාතාව අපගේ වැඩ නිමා කරපු බව සොයන්න අවසාන පරීක්ෂණ නලය එහෙම නැත්නම් අපට තථාගතයන් වහන්සේ දේශනා කරපු මිනුන් දණ්ඩ එහෙනම් මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ විතරක් මේ ලෝක සත්‍යයට ඇති මාර්ගඵල හතරටපත් වෙන්නපත් වෙච්ච බව මොන මොන පළවල ඉන්න බව තම තමන්ට තේරුම් ගන්න මේ මිනුම් දණ්ඩ පාවිච්චි කරන්න සෑම අවස්ථාවකම මේ ගාථාවල තියෙන අර්ථය මේවල තියෙන මනින ක්‍රමවේදය හොඳට සීතබා ගන්න තමන්ව පරීක්ෂණයට භාජනය කරන්න තමන් පිළිබඳව නිතර නිතරම ගවේෂණාත්මක චින්තනයෙන් පසු වෙන්න Taman ලබාපු මිනිසත් භවයේ নানা ප්‍රකාර දෘෂ්ටි වලටපත් වෙනවා. දෘෂ්ටියක් ගටගත්ත ගමන් දැනගන්න. දික්කින්ච අනුපගම්ම සීලවා එහෙනම් කිසිම මොහතක දෘෂ්ටිගත වෙන්න තාම දෘෂ්ටිපත පවතිනවා. එහෙනම් අවසාන ඵලයේ තාම ඇවිල්ලා නැහැ. තමන්ව තමන්ට මැනගන්න පුළුවන්. එහෙනම් මේ 9 වෙනි ගාතාව 10 වෙනි ගාතාව මේ කරණීය මෙත්ත සූත්‍රය විතරක් නෙමෙයි තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල වැඩනමා කරන සෑම උත්තම ආර්ය ශ්‍රාවකයෙකුටම තමන් පිළිබඳව තමන්ට නිශ්චිත නිගමනයකට එන්න ලැබිච්ච උත්තරීතර මිනුම් දණ්ඩක් එහෙනම් අපගේ ජීවිත තුළ මේ කර්ණීය මෙත්ත සූත්‍රය තුළ තියෙනා වූ සියලෝම ගාතාවන් අපි අපගේ ජීවිතවල ක්‍රියාවන් වශයෙන් ක්‍රියා කරමු. ඒක තුළ තියෙන කමඨාන් අපි දෛනිකව පුරුදු කරමු. මේක තුළ තියෙනා වූ ಗುಣධර්ම සෑම තප්පරයක් ගානෙම අපේ චරිත ගුණාංග වශයෙන් අපි මේක වඩමු. ඒ වඩන මොහොතක් තුළ ඒවා නිශ්චිත වශයෙන් වැඩිලාද මේ ගුණාංග වලට මේ සිත සමවැදිලාද මේ කියන ගාතාවට අනුව මගේ චරිතය පවතිනවද කියලා ගාතාවෙන් ගාතාවට පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනයට එන්න මේක තමයි මිනුම් දණ්ඩ. එහෙනම් අන්තිම ගාතාව තුලින් කියන ඒ කාරණාව අපි තුලින් ਸਰව සම්පූර්ණ නම් ඒකාන්ත වශයෙන්ම වැඩනිමා වෙලා සංසාර විමුක්තියටපත් වෙලා නැවත කවදාවත් මේ ලෝකේ අපිව කවුරුත් දකින්නේ නැහැ. අපි ඒකාන්ත වශයෙන්ම පිරිණිවෙනවා පිරිණිවෙනවාමයි. එහෙනම් කර්ණීය මෙත්ත සූත්‍රය අපගේ නිර්වාණ පණිවිඩය මේ ලෝක සත්‍යයේ අන්තිම අවසාන කමඨාන තථාගතයන් වහන්සේගේ සාරාංශක කල්ප ලක්ෂයක අවසාන පාරමී ධර්මයේ ප්‍රතිඵලය කියලා කියන්න පුළුවන්. එහෙනම් මේ කරණීයමෙත්ත සූත්‍රය කටපාඩම් කරලා නැවත නැවත සජ්ජායනා කරන්න මේ සූත්‍ර දේශනා ටික නැවත නැවත මෙනෙහි කරන්න භාවනාවක් වශයෙන් එහෙනම් මේ කරණීයමෙත්ත සූත්‍රයේ තියෙන සෑම ගුණාංගයක්ම භාවනාවක් සෑම ගුණාංගයක්ම කමඨාණං සෑම සූත්‍ර දේශනාවක්ම නිර්වාණ පණිවිඩයක්. එහෙනම් මේක තමයි අපට තියෙන එකම නිවන් දොරටුව. එහෙනම් නිතර නිතර මේ සූත්‍රය මෙනෙහි කරලා නිතර නිතර මේ කමඨාම් පුරුදු කරලා මේ කමඨාන තුළින් අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරමු විමුක්තියටපත් වෙමු මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ නිවනින් සැනසීමට මේ ධර්ම දේශනාව කමඨාන මේ සාකච්ඡාව අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි